ඒකට සැඩ පහරක් කිව්වහම මේ විදිහට යම් ප්‍රවාහයක් නැතිනම් ගහගෙන යන ප්‍රවාහයක ස්වභාවයයි ඕගයක් කියන්නේ සැඩ පහරක් කියන එකයි සරලම නිර්වචනය කියන එක අපි එතනදී කතා කළා. ඉතින් සූත්‍ර දේශනාවේ පද විග්‍රහයෙන් මෙහාට අපිට සූත්‍රයේ අර්ථය පිළිබඳව විමසීමට යනකොට බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට අනේ පිඬු සිටුතුමාගේ ආරාමයේ එක දෙවියෙක් ඇවිල්ලා මොයෙක් වර්ණයෙන් ජේතවනාරාමයේ බබලවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ එකත් පසෙක ඉඳලා බුදුරජාණන් වහන්සේට ධාතාවක් කියනවා. එතකොට මතක ඇති අපි දේවතා සංයුත්තය සහ දේව පුත්ත සංයුත්තය අතර ඇති වෙනස අපි කිව්වා. ඒ කියන්නේ දේවතා සංයුත්තේදී මේ දේවතාවෙක් කියන්නේ මේ අපි අර දේවතාවියක් කියන ස්ත්‍රීලිංගිකව නෙමෙයි දේවතා සංයුත්තේ කියලා කියන්නේ ඒක දෙවියෙක් කියන එක. එහෙම නැතිනම් අප්‍රකට දෙවියෙක් කියන එක. දේව පුත්ත සංයුත්තේදී ප්‍රකට ඒ කියන්නේ අපි සක්ත දෙවියෝ කිව්වොත් සක්ත දෙවියන්ට ප්‍රකටයි. ඉතින් මාතරී දිව්‍ය පුත්‍රයෝ මාතරී දිව්‍ය පුත්‍රයා ප්‍රකටයි. වගේ අර ඒ එදා ප්‍රකට දෙවිවරු කියලා කියනකොට අපිට ත්‍රිපිටකේ නම් ගොත් වශයෙන් ප්‍රකට ප්‍රධාන උණ දෙවිවරු ගැන කතා කරනකොට අන්න ඒ දෙවිවරු දේව පුත්‍ර සංයුත්තේදී පැහැදිලි වෙනවා. ඒ දෙවිවරුන්ට කරපු දේශනා අප්‍රකට දෙවිවරුන් සඳහා කරන ලද දේශනා දේවතා සංයුත්තේ බහුල කොට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ ඕගතරණ සූත්‍රය දේශනා කරන්නේ ඒ විදිහටම අප්‍රකට දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් විමසන අවස්ථාවේදී සතන්න ත්වම් මාරිස ඕඝමතරීති මාරිස නිදුකානන් වහන්සේ මේ ඕඝය තරණය කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අපතික්ඛං කාහං ආවුසෝ අනායූහං ඕඝමතරින්ති එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපතික්ඛං කාහං ආවුසෝ අනායූහං ඕඝමතරින්ති මම ඇවැත්නි මම පිහිටාද නොසිටිමි වෑයම්ද නොකිරමින් තමයි මේ ඕගය තරණය කළේ කියලා. එතකොට පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගය තරණය කළා කියනකොට මේ දෙවියා ටිකක් ප්‍රශ්නකාරී බවක් ඇති වෙන මේ දෙවියට මොකද්ද මේ කියපු කාරණාවේ තේරුම කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද මේ පිහිටන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව ඕගය තරණය කළේ කියලා. මේ බුදුරජාණන් වහන්සේ මේ පිළිතුර ලබා දෙන්නේ ටිකක් නොතේරෙන ආකාරයේ තමයි. ඒකට හේතුව තමයි මේ දෙවියා අපි මේක පෙර මතක් කළා ටිකක් මාන්න අධික දෙවි කෙනෙක්. ඒ නිසා මාන්නේ පහ කිරීම සඳහා නැතිනම් මානය දිඳහෙලීම සඳහා තමයි භාග්‍යතුන් වහන්සේ ටිකක් එකපාරම නොතේරෙන පිළිතුරක් දෙන්නේ. ඒකට දෙවියට Taman නොදන්නා බව තේරුම් ගන්නට අවස්ථාව සලසන්නට ඕන නිසා තමයි මේ විදිහට ටිකක් නොදන්නා ආකාරයේ දැනගන්නට නොහෙන පිළිතුරක් ලබා දුන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව තවත් පැහැදිලි කරලා දේශනා කරනවා. ඇත්තටම මම යම් විටක පිහිටා සිටිනවා නම් පිහිටා සිටිනකොට ගිලෙනවා. ඒ වගේම ඇත්තටම මම යම් විටක වෑයම් කරනවා නම් වෑයම් කරනකොට ඉල්පී යනවා. ඒ හින්දා තමයි මම වෑයමක් නොකර පිහිටා නොසිටමින් මේ ඕගය තරණය කළේ කියලා භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා. ඊට පස්සේ මේ දෙවියා කාලෙකින් ඕගේ තරණය කරපු උත්මේ දැක්කාය කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා පිටත් වෙලා යනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ගත්තහම බොහොම ඉතාම කෙටි සූත්‍රයක්. හැබැයි මේ සූත්‍රය තුළ විග්‍රහ කරන්නට පුළුවන් අර්ථය ඉතාමත් විශාලයි. ඉතින් ඒ විශාල අර්ථයට අනුව තමයි අපි මේක පෙර දේශනා මම හිතන්නේ තුනක් විතර කළානේ. ඒකට මේ පද විග්‍රහයන් පිළිබඳව මීට පෙර දීර්ඝ සාකච්ඡාවක් සිදු කළේ. ඒකට දැන් ප්‍රධාන ගැටලුව තමයි කොහොමද ඕගය තරණය කරන්න කියලා අහනකොට පිහිටාද නොසිටමින් වෑයම්ද නොකිරමින් ඕගය තරණය කළා කියලා බුදුරජාණන් වහන්සේ ලබා දුන්න පිළිතුර පිළිබඳව විමසා බැලීම. ඕගය කියන එක යම් සැඩපහරක්. සැඩපහර කියන එක ඇතුළත කරන පිහිටා සිටීම කියන දේ සැඩපහර ඇතුළත උත්සාහවත් වීම කියන දෙකමත් වැරදි කියන එක අපි ඊයේ දවසේදී සාකච්ඡා කළා. ඒ කියන්නේ ගිනිගොඩ ඇතුලේ නොපිච්චී ඉන්න උත්සාහ කළත් ගිනිගොඩ ඇතුලේ ඉඳගෙන උත්සාහ නොකර හිටියත් දෙකම වැරදි කියන එකක් මතක් කළා. එතකොට අටකතා විග්‍රහය තුළ අපිට මේ පිළිබඳව දැක්වෙනවා අර්ථ හතකින් පිහිටා සිටින්නේ කොහොමද ඊට පස්සේ ඉල්පී යනවා කියන්නේ මොකක්ද කියන කාරණාව විග්‍රහ කරනවා. පිහිටා සිටිනවා කියලා කියන්නේ එක තැනකට වෙලා ඉන්නවා. වතුරේ ඉන්න කෙනෙක් කිසිම උත්සාහයක් නොකර එක තැනකට වෙලා හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? එතකොට යාව එතනම ගිලිලා යනවා. ඒ වගේම එයා යම් විදිහකින් උත්සාහවත් වෙනවා නම් උත්සාහවත් වෙනකොට මොකද වෙන්නේ? උත්සාහවත් වෙනකොට උඩට ඉල් තියෙනවා. එතකොට එක තැනක හිතියත් ඒක වැරදක්. උත්සාහවත් වුණොත් ඉල්පී යෑමක් මිසක ඉල්පී ගොස් වෙහෙසටපත් වීමක් මිසක ඊතර වීමක් කතා කරන්නේ නැහැ. ඕක මේ කතා කරන්නේ නිකන් වතුරස කියලා හිතන්න එපා මේ කතා කරන්නේ සැඩ පහරක. එතකොට සැඩ පහරක ස්වභාවය යම්කිසි ප්‍රවාහයක්. ප්‍රවාහය පහළට ගහගෙන යනකොට කාමේ නම් කාමයේ ඔස්සේ පහළට ගහගෙන ගිහිල්ලා Taman අයිතිතන්ට අරගෙන යනවා. ඉතින් ප්‍රවාහය ඇතුලේ යම් කිසි කෙනෙක් උත්සාහවත් වුණත් එයා උඩට ඉල්පෙනින් එක තැනක ඉන්නව මිසක එයාට ඕගේ තරණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රවාහයේ කිසිවක්ම නොකර හිටියත් එයා එතන ගිලිලා ගහගෙන ගිහිල්ලා කොහේ හරි රැඳෙයි මිසක ඒ දෙතර වීමක් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඕගය කියන කාරණාව වරදක්. ඕගය කියන එක කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා ඕගය ඈතර කරන්නේ කොහොමද කියලා නෑහන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි මේ ඕගය අපි කෙලින්ම ජලයකටම සමාන කරලා ඒකේ සමාන ලක්ෂණ ටික මත ඈතර වීම කියන දේ කල්පනා කරන එක. මෙතනදී ඇත්තටම ඕගය කියන එකේදී පැහැදිලි කරන්නේ මේ පිහිටා සිටීම කියන කාරණාව පිළිබඳව අර්ථ දක්වනවා කිලේශ වශයෙන් ඒ කියන්නේ කෙලෙස් වශයෙන් පිහිටා සිටිනවා අபிසංඛාර වශයෙන් අபிසංස්කාර වශයෙන් ඉල්පියෑම සිද්ධ වෙනවා කෙලෙස් වශයෙන් කියලා කියන්නේ යම් කිසි ඒකත කෙලෙස් සහිත හැසිරීමක හැසිරීම තමයි කිලේශ වශයෙන් කියලා කියන්නේ කෙලෙස් සහිත හැසිරීම කියලා කියන්නේ අපි රළු මට්ටමින් ඇති කරගත්ත සංහා උපාදාන ආදියට කියනවා කෙලෙස් වශයෙන් හැසිරෙනවායි කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ පැත්තෙන් අරගෙන බැලුවොත් එහෙම අපි ද්‍රව්‍ය වලට ආසයි. ඒ කියන්නේ රූප වලට අපි ආසයි. ඊට පස්සේ ශබ්ද ඇහිීම සඳහා තේ ආසාව තියෙනවා. ගඳ සුවඳ විඳීම සඳහා ආසාව තියෙනවා. මට මෙන්න මේ ආසාව කියන දේ අපි කැමති රූප, කැමති ශබ්ද, කැමති ගඳ සුවඳ, කැමති රස, කැමති ස්පර්ශ කියලා මෙන්න බාහිර ලෝකයට කැමැත්ත අපි ඇති කරගත්ත තැනක අන්නේ කැමැත්ත අනුව තියෙන ඇලීම තියෙනවානේ. අන්නේ ඇලීමට කියනවා කෙලෙස් වශයෙන් ඇලෙනවා කියලා. කෙලෙස්ය සහ කර්මය කියන්නේ දෙකක්. කර්මය පිළිබඳව තමයි අපි කෙලෙස්ය උපදවගන්නේ. ඒ කියන්නේ කෙලෙස්ය සහ කර්මය කියන්නේ දෙකක්. කර්මයට කියනවා අபிසංස්කාරය කියලා. කෙලෙස්ය කියනවා ඒකට එකතු කරන කෙලස් ටිකට. හරියට මේක හොද්දක් නම් හොද්ද හොද්ද රස කරන්න දාන තුන පහතික වගේ තමයි මේ කෙලස් ටික කියන එක අපිට හොද්ද කියන පොඩි අපි කතා කරනවා කර්මය කියලා. ඒකට කර්මය සහ කෙලෙසුන්ගේ එකතුවක් තමයි අපි අද ජීවිතය කියලා කතා කරන තැන. කර්මය තියෙනවා නම් එතන එතනට කෙලෙස්යක් නොයදී තියෙන්නේ නැහැ. අபிසංස්කාරය කියනකොට එතන අபிසංස්කාරයේදී පුඤ්ඤාபிසංස්කාරයක් හම්බෙනවා. අපුඤ්ඤාபிසංස්කාරයක් හම්බෙනවා. ආනිජ්ජාபிසංස්කාරයක් හම්බෙනවා. කුසල අකුසල සියලුම ප්‍රභේදයකින් තොරව මේ අபிසංස්කරණ ලක්ෂණය ගැන කතා කරනකොට ඒ අபிසංස්කරණ ලක්ෂණය තියෙනවා. එතකොට හොඳට බලන්න කෙලෙස් වශයෙන් කියන්නේ ස්ථාවරත්වයකටපත් වීම කර්මය කියන දේ කියන්නේ ආයෝහණය කියන දේ. එතකොට කර්මය කියන එකෙන් අපේ ක්‍රියාත්මක වීමක් තමයි හඳුන්වන්නේ. ක්‍රියාත්මක වීමක් කියලා කියන්නේ අපිට ප්‍රතිසන්දි වශයෙන් දැසගෙන යන්නට පුළුවන් මට්ටමේ කර්මයක් සකස් කරගන්නවා. ඇහැට රූපයක් පේනකොට රූපයේහි ඇත්ත නොදන්නාකම නිසා ඒ රූපය පිළිබඳව ඇති බවට අරගන්න එකම අපිට කියනවා අපි කර්ම රැස් කරගන්නවා කියලා. ඇති කරගත්ත දේ මත සංහාවයෙන් කෙලස් ටික උපදව ගන්නකොට ඒ කෙලස් වශයෙන් හැසිරෙන දෙයට අපි කියනවා ඒ කියන්නේ කෙලෙස් භූමිය කියලා. එහෙමත් නැතිනම් මේ දෙක එකතුව තමයි සතර පැවැත්මට යන්න පුළුවන්කම තියෙන්නේ. කර්මය සහ කර්මයට කෙලෙස් ටිකක් එකතු කරගන්නේ. විපාකයකට කෙලින්ම කෙලෙස්යේ යෙදෙන්නේ නැහැ. විපාක ධර්මයකට කෙලින්ම කෙලස් ටිකේ යෙදීමක් වෙන්නේ නැහැ. විපාකයේ පිළිබඳව කර්මයක් සිද්ධ කරලා කර්මය කර්මය අනුව තමයි කෙලෙස්ේ කියන දේ සිද්ධ කරගන්නේ. පටිච්චසමුප්පාදයේ පිළිබඳව අපි කතා කරනකොටත් අපිට දැන් අර ආකාර 20ට බෙදෙන තැනදී ඒ කාරණාව හොඳට පැහැදිලි වෙනවානේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා බෙදලා ඊට පස්සේ ඒ වේදනාව කියන තැනින් අවිද්‍යා සංඛාර සංහා උපාදාන භව කියන තැන තමයි ආපහු කතා කරන්නේ. ඒකට අපි සංක්ෂිප්ත ලෙස සංහා උපාදාන භව කියන ටික කතා කළාට එතන අවිද්‍යාව සහ සංස්කාරය තියෙනවා. අවිද්‍යාව නිසා ඒ දේ සංස්කරණය කරගත්ත කම නිසායි අපි ඒ දේට සංහා උපාදාන භව කියන කෙලෙස් ඇති කරගන්නේ. අවිද්‍යාවෙන් සකස් කරගත්ත දෙයකටම තමයි සංහා උපාදාන භව කියන කෙලෙස්ය ඇති කරගන්නේ. එතකොට සංහා උපාදාන භව කියන ටික කෙලෙස් ටිකක්. එතකොට ඒ කෙලෙස් ටික ඇති කරගත්තේ කර්මයක් කරදයක්. ඒක කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත් පුළුවන්. කුසලයේ කෙලෙස්යක්ද කෙලහුව. කුසලයේ කෙලෙස්යක් නෙමෙයි. ඒකට කියන්නේ කර්මයක් කියලා. ඒක අபிසංස්කරණයක්. ඒක රැස් කරගත්ත දෙයක්. එතකොට ඒ කුසලයේහි අකුසල් යෙදීමක් ඇත්තේ නැහැ. එහෙනම් කුසලයේහි තණ්හා උපාදාන භව යෙදීමක් වෙන්නේ නැහැ. එහෙනම් කුසලය කියන්නේ ඒක අபிසංස්කරණයක්, කර්මයක්. හැබැයි ඒකට අවිද්‍යාව මුල් වෙලා තියෙන හැබැයි ඒ සිතේ අවිද්‍යාව තියෙනවා කියන්නේ නැහැ. කුසලය කියන එක පිරිසුදු මට්ටමක්. හැබැයි ඒ කර්මයට කෙලස් ටිකක් අනිවාර්යයෙන්ම යෙදෙනවා ඊට පස්සේ. ඒ නිසා තමයි කුසල ධර්මයන් පිළිබඳව හඳුන්වන්නේ සංකිලේශිකයි කියලා. ඒ කියන්නේ කෙලෙසෙන්න හිතයි. කෙලෙස් යෙදෙන්න හිතයි. කුසලයේ ආරම්භය කෙලෙස් යෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කුසල ධර්මයන් සංකිලේශික ධර්මයන්. අසංකිලිතයි ඒක ඇතුලේ කිලිටු ඇත්තේ නැහැ. හැබැයි සංකිලේශිකයි ඒක ඕනම වෙලාවක කෙලෙසෙන්න පුළුවන්කම තියෙනවා. ඕනම වෙලාවක නෙමෙයි අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඒක කෙලසීමට ලක් වෙනවා. ඒක සංහා උපාදානයන්ගෙන් ඇසුරු කිරීම සිද්ධ කරනවා. අන්න ඒ හේතුව නිසා කර්මය කියන එක කෙනෙකු සිදු කරන දෙයක්, කර්මය කියන දේ වෑයම් කරන දෙයක්. ඒ නිසා කර්මයට කියනවා ඉල්පීයමක් කියලා. ඒ වගේම කෙලෙස් කෙලෙස් වශයෙන් කරන්නේ ඒ සිද්ධ කරගත්ත කර්මය ස්ථාවර කරන එක. එහෙම නැතිනම් ඒක රූපාවචර නම් ඒ කෙලෙස් ටික ඒ මට්ටමිනුයි යෙදෙන්නේ. ඒ මට්ටමින් රූපාවචර උත්පත්තියක් ගෙනල්ලා දෙලා ස්ථාවරත්වයක් ඇති කරන්න පුළුවන්. අරූපාවචර මට්ටමේ ස්ථාවරත්වයක් ඇති කරන්න පුළුවන්. එතකොට මේ කාමාවචර මට්ටමේ ස්ථාවරත්වයකට යව පමුණවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කෙලස් වශයෙන් කෙනෙක් පිහිටා සිටිනවා අවිසංස්කාර වශයෙන් ඒ කියන්නේ රැස් කර ගැනීමක් විදිහට එයා නැවත නැවත නැවත නැවත කර්ම කර්මයේ රැස් කරනවා. ඒකට කියනවා අபிසංස්කරණය කියලා. ඒ නිසා දැන් පිහිටා සිටිනවයි කියනකොට පිහිටා සිටීමට අයිති පළවෙනිම දේ තමයි කෙලස් වශයෙන් පිහිටා සිටිනවා. අபிසංස්කරණ වශයෙන් ඉල්පී යනවා. ඒකට වෑයම් කිරීමක් තමයි කුසලයේ කියලා කියන්නේ. වෑයම් කිරීමක් තමයි රූප භූමියේ පිණිස අපි උත්සාහවත් වීම කියලා කියන්නේ. අරූප භූමිය පිණිස උත්සාහවත් වීම කියලා කියන්නේ. එතකොට ඒ වෑයම් කිරීම, කර්ම රැස් කර ගැනීම, අபிසංස්කරණය කියලා කියනවා. අභිසංස්කරණය හඳුන්වනවා ශිල්පී යෑමක් හැටියට. එතකොට පිහිටා සිටින්නත් බෑ. ඒ වගේම අපිට වෑයම් කරන්නත් බෑ කියලා කිව්වේ මේ හේතුව නිසා. අපි පිහිටා සිටියොත් එහෙම අපිව ගිලෙනවා. වෑයම් කරොත් තමයි ඉල්පෙන්නේ. ඒ වගේ පිහිටා සිටීම තුලත් වෑයම් කිරීම තුලත් මේ ප්‍රවාහය තුල අපිව රැඳී සිටීම සිද්ධ වෙනවා. ඒ නිසා පිහිටා සිටීමක් වැරදි කිව්වා. ඒ වගේම වෑයම් කිරීමක් වැරදි කිව්වා. මොකද වෑයම් කිරීම කියන එක කර්ම සිදු කිරීමක්. ඒ වගේම පිහිටා සිටීම කියන එක කෙලෙස් වශයෙන් හැසිරීමක්. මේ ඔක්කොම පොදුවේ මේ ප්‍රවාහය ඇතුලේ තියෙන දේවල් නිසා තමයි මේ දෙකම වැරදි කියලා කිව්වේ. ඒක තමයි ප්‍රධානම දේ. මේ දෙකම ප්‍රවාහය ඇතුළත තියෙන දේවල් නිසා වැරදි. ඊට පස්සේ දෙවෙනි කාරණාව සංහා දික්ටි වශයෙන් ඒ කියන්නේ සංහා දික්ටි වශයෙන් අපි පිහිටා සිටීම සිද්ධ කරනවා. ඒ වගේම අවශේෂ කිලේශ කිලේශික සංදේශ අபிසංකරණ වශයෙන් එතකොට ඒ කෙලෙස් වශයෙන් ඇති කරගත්ත අபிසංස්කරණය කියලා දෙවෙනි කාරණාව දක්වනවා. ඒ කියන්නේ තෘෂ්ණා තෘෂ්ණා සහගත දෘෂ්ටිය කියන්නේ. එතකොට දිට්ඨිය කියලා කියන්නේ ඒ කෙනකෙනාට ඒ භූමියේ ස්ථාවරත්වයට පැමිණවීම පිණිස හේතු වෙන දෙයක්. ඒ ධිට්ඨිය අනුව ගියාට පස්සේ කියන්නේ සාස්වත උච්ඡේදාදී දෘෂ්ටිය තුල තම තමන්ගේ පිහිටා සිටීම පිහිටා සිටින මට්ටම තමයි නියෝජනය කරන්නේ. අපිට අද පිහිටා සිටින මට්ටමක තියෙන නිසායි පිහිටා සිටින මට්ටමෙන් උදාහරණ අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ යම් කිසි මට්ටමක පිහිටා සිටින්න ගත්තට පස්සේ පිහිටා සිටින මට්ටමෙන් තමයි අපිට හැම වෙලාවකදීම අරමුණු ඉදිරිපත් වීම සිද්ධ වෙන්නේ. ඒකට කියනවා දෘෂ්ටි සහගත බව කියලා. සුභාංශලාට නැතිනම් අපිට දැන් යම් කිසි අරමුණක් අපි හිතනකොට අරමුණක් ගැන කල්පනා කරනකොට අපිට ඒ දේ ඇති බවටම ලෝකයේ තුලින් හම්බ වෙනවා. નિરાයාසයෙන් මේක ඇති බවට තමයි අපිට ප්‍රකට වෙන්නේ. ඒක ආයාසයෙන් අපි හිතලා බොහොම අමාරුවෙන් අපිට ගන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. අපිට નિરાයාසයෙන්ම හිතට ගෙනල්ලා දෙන්නේ ඒක ලෝකේ පවතිනවා කියලා. අන්නේ ලෝකේ ඒ ධර්මයේ පවතිනවා කියලා ඇති කරගත්ත ඒ දෙයට කියනවා දෘෂ්ටි වශයෙන් ඇති වෙන දෙය කියලා. ඒ දෘෂ්ටි වශයෙන් ඇති කරගන්න ඒ දෙයට තමයි කෙනෙක් සංහාවෙන් දැනෙන්නේ. ඒකට මූලික වශයෙන් මෙයාට තියෙන දෘෂ්ටියක් දෘෂ්ටිය ලෙස ඉදිරිපත් කරගත්ත දෙයට තමයි සංහා වශයෙන් බැඳෙන්නේ නිසා සංහාව සහ දිට්ඨිය කියන කාරණාව පිටා සිටීම කියන එකෙන් හඳුන්වනවා. යම් තැනක සංහාව තියෙනවා නම් ඒක එතන දෘෂ්ටිය තියෙනවා දෘෂ්ටිය තියෙනවා නම් එතන සංහාව එදෙනවා. ඒ නිසා දිට්ඨිය කියන එක සහ දිට්ඨිය පතුරවන්නට අදාළ ප්‍රදේශය අපිට හම්බ වුනේ නැති වුණොත් ඒ තැනක ඕභයෙහි පැවැත්ම තියෙනවා. ඒ කියන්නේ අවශේෂ කිලේශ කෙලෙස් සහගත ස්කන්ධ ටිකත් අභිසංස්කරණයක් කියලා අපි කිව්වා ඉල්පී යෑම කියන එකට. එතකොට ඉල්පී යෑම කියන එකට අභිසංස්කරණ ලක්ෂණය කතා කරන්නේ කෙලෙස් සහිතව අපි සකස් කර ගැනීම කියන එතකොට දෘෂ්ටි සහගත බව සකස් කර ගැනීමක් කියන මේ කාරණා දෙකම පිහිටා සිටීමට සහ පිළිසී යෑමට තමයි අදාළ වෙන්නේ. මේක දෙකම භවයේ ඇතුලේ ක්‍රියාත්මක වන දෙයක්. මේ ඕගය ඇතුලේ ක්‍රියාත්මක වන දෙයක්. දෘෂ්ටි වශයෙන් ඒක හැසිරෙනවා. හැසිරෙන දෘෂ්ටි වශයෙන් ගත්ත දෙයට අபிසංස්කරණ ලක්ෂණය සිද්ධ වෙනවා. එතනම් අபிසංස්කරණ ලක්ෂණයෙන් ගත්ත දෙයට තණ්හා දෘෂ්ටි වශයෙන් පාදානිය ඇති කරගන්නවා. එතකොට ඒ ලක්ෂණය නිසා පිහිටා සිටීමට තෘෂ්ණා දෘෂ්ටි සහගත බව කියනවා ඉල්පී යෑමට කෙලෙස් සහ අபிසංස්කරණයයි කිය. කෙලෙස් සහගත ස්කන්ධයන්ගේ අபிසංස්කරණ ලක්ෂණයයි කියලා හඳුන්වනවා. මේ කාරණාවෙදී අපිට දෘෂ්ටිය සහ වස්තුව කියන එක වෙන් වුණා. දෘෂ්ටිය සහ වස්තුව දෙකක් විදිහට අපිට හම්බුණා. ඒ තුළ අபிසංස්කරණ ලක්ෂණයක් ගොඩනගෙන්නේ නැහැ. ඒ කියන්නේ දෘෂ්ටියයි වස්තුවයි දෙකක් වෙනවා කියන්නේ අපිට දෘෂ්ටියයි වස්තුවයි එකක් විදිහට හම්බෙනවා. අපි දකින දෙයට කියන අපි මනෝමයෙන් ඇති කරගන්න සංකල්පමය දෙයට කියනවා දෘෂ්ටිය කියලා. වස්තුව කියනවා බාහිරින් ඉදිරිපත් වෙන දෙයට. එතකොට මේ දෘෂ්ටිය තමයි අපි ප්‍රකට කරගන්නේ. හැබැයි දෘෂ්ටියේ ස්වභාවය තමයි වස්තුව පෙන්වනකම. දෘෂ්ටියේ ස්වභාවයට අනුව වස්තුව දකින්නකම කෙනකෙනාට ඇත්ත වෙනවා. අපිට හොඳ විදිහට දෘෂ්ටිය තියාගත්තොත් අපිට වස්තුව හොඳ විදිහට පෙනිලා තියෙයි. අපි නරක විදිහට දෘෂ්ටිය තියාගත්තොත් වස්තුව නරක විදිහට අපිට පෙනිලා තියෙයි. ඒ නිසා එකම රූපය දෙන්නෙකුට කැමති දෙයක් වෙන්නත් පුළුවන් අකමැති දෙයක් වෙන්නත් පුළුවන්. දූරියන් සුවඳ කෙනෙකුට කැමති වෙනවා කෙනෙකුට අකමැති වෙනවා. එතකොට වස්තුව තමයි දූරියන් සුවඳ කියන එක නමුත් ඒකේ දෘෂ්ටිය කෙන කෙනාගේ පැත්තේ තියෙන එක. ඒ දෘෂ්ටියට අනුව කෙනෙක් ඒක පිළිකුල් කරනවා කෙනෙක් ඒක දැනත්තෙන් බාර ගන්නවා. එතකොට අපිට දෘෂ්ටියයි වස්තුවයි දෙකම එක තැනින් හම්බ වෙන්නේ. ඒ කියන්නේ අර කැමැති විදිහට ගත්ත දෘෂ්ටිය සහ අර ගන්ධය කියන වස්තුවයි දෙකම එකම තැනින් කැමැති දේ කැමැති ගන්ධයේ විදිහට තමයි ඒක හම්බෙලා තියෙන්නේ. එනිසා දෘෂ්ටියයි වස්තුවයි දෙකම එකක් කර ගැනීම අපි යම්කිසි විදිහකින් පිහිටා සිටීමක් බවට පත් වෙනවා. ඒ පිහිටා සිටීම බවට පත් කරගන්නේ අර අභිසංස්කරණ වශයෙන් ගත්ත තැනක. ඒ කියන්නේ ඇති බවට ගත්ත වස්තුව ඇති බවට ගත්ත තැනක තියෙන ස්වභාවය තමයි මේ කතා කරන සංහා සහගත සංහා දිට්ඨි සහගත ස්වභාවය. එතනදී දෘෂ්ටිය සහ වස්තුව දෙකක් විදිහට දැක්කොත් තමන්ගේ දෘෂ්ටිය පවත්වාගෙන යාම සඳහා බාහිර දෙයක් ලැබෙන්නේ නැත්තම් බාහිර මහා භූතයපත් වෙන්නේ නැත්තම් ඒ කෙනාගේ දෘෂ්ටියට පැවැත්මක් නැත්තේ නේ. ඒ කියන්නේ කිසිම දෙයක් ඇති බවට හම්බ වෙන ලක්ෂණයක් නැත්තම් ඒ ඇති බවට හම්බ වෙන ලක්ෂණය නැති තැනක බාහිර තමන්ගේ පැත්තේ පවතින දෘෂ්ටිය පවත්වන්න විදිහක් නැත්තේ නෑ. ඒ නිසා තමයි අනුපූර්ව ක්‍රමවේදයක් යටතේ දෘෂ්ටිය වෙනස් කරන්නේ. අපිට අද දකින්නකොටම මිනිස්සෙක්මයි කියලා පේන තැනක මිනිස්සෙක් පෙනෙන දෘෂ්ටිය ඉස්සෙල්ලා වෙනස් කරනවා. ඒ දෘෂ්ටිය වෙනස් කිරීම සඳහා තමයි දෙතිස් කුණප කොටස් වශයෙන් හෝ සතර මහා ධාතු වශයෙන් හෝ ආස්වාස ප්‍රස්වාස වශයෙන් හෝ හිත තියලා මාර්ගය වඩන්න කියලා කියන්නේ ඉස්සෙල්ලාම මේ දෙකම එකක් වෙලා තේන මේ ඝන සංඥාව අයින් වෙන්න අවශ්‍ය නිසා. එතකොට අපිට ප්‍රකට වෙනවා ඊට පස්සේ මතු කරගන්න මට්ටම. ඒකනේ අර මිහින්තලේ හාමුදුරුවන්ට අට්ටික සංඥාව වඩපු හාමුදුරුවන්ට කාන්තාවක් hina වෙනකොට ඇටසැකිල්ලක් hina වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඇහැට පෙනීම නෙමෙයි වෙනස් උනේ. හැබැයි ඒ පේන දේ අරඹය ඇති කරගන්න දෘෂ්ටිය වෙනස් එකක්. ඒ නිසා යා ඒක දැක්කේ දැනගන්නේ මේ වෙනස් සහගත ස්වභාවය. අරකට දෙන ඉඩ මානසික පිළිගැනීම අයින් කරලා තමන් ඇති කරගත්ත දර්ශනය තමයි එතනදී දැකීමට පාදක කරගෙන තියෙන්නේ. සතිපත්තහනේදී කරන්නේ ඒ වගේ දෙයක් තමයි. හිතට දෘෂ්ටියක් ඇති කරනවා. දෘෂ්ටියක් කියන්නේ ඒක වැරදි දෘෂ්ටියක් කියන තැනින් නෙමෙයි. ඉන්න තැන බොරුවක් කියලා පෙන්වන්න අවශ්‍ය නිසා යථාර්ථවාදී දෘෂ්ටියක් දෘෂ්ටියක් එතන දෙනවා. අපි ඒකට සම්මා දිට්ඨි කියලා කියනවා. ඒක ඉස්සෙල්ලම ලෞකික සම්මා දිට්ඨිය මට්ටමින් තමයි අපි වඩන්නේ. ඒ මට්ටමේ සම්මා දිට්ඨියක් මගින් අර මිච්ඡා දිට්ඨිය පෙනුන තැනක දර්ශනය යහපත් කරනවා. මිච්ඡාදිත්‍ය වැරදි කියලා පෙන්වලා දෙනවා. ඒ කියන්නේ අපිට මේ දෙකම එකක් වෙලා පෙනුන එක නෙමෙයි මෙතන ඇත්ත. මෙතන තියෙන මෙන්න මේ වගේ සත්‍යයක් කියන එක පිළිබඳව නැවත නැවතත් එයාගේ මානසිකාරය යොමු කරනවා. එතකොට ඒ විදිහට දෘෂ්ටිය සහ වස්තුව කියන එක දෙකක් වෙලා පේනකොට දෘෂ්ටියත් වස්තුවත් දෙකම එකතු කරලා ගන්න කම එයාගේ මනසේ ඇත්තේ නැහැ. දෘෂ්ටියත් වස්තුවත් දෙකම එකක් කරලා ගන්න නැති වෙනකොට කර්ම සිදුවීමක් ගැන පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එයා පිහිටා සිටීම තුල හෝ ඉල්පී යෑම තුල එයා ඇත්තේ නැහැ. ඒ නිසාම නැවත ආපහු කතා කරනවා සංහා වශයෙන් සහ දික්ටි වශයෙන් කියලා. ඒ කියන්නේ තෘෂ්ණා වශයෙන් දික්ටි වශයෙන් කියලා. තෘෂ්ණා වශයෙන් ඒ කියන්නේ කෙලස් වශයෙන් කියපු එකටම අදාළ වෙන සංහාව කියන එක. සංහා වශයෙන් පිහිටා සිටීමත් ඒ වගේම දෘෂ්ටි වශයෙන් ඉල්පියෑමක් සිද්ධ වෙනවා කියන එක. සංහා වශයෙන් කෙනෙකු පිහිටා සිටීම සිද්ධ කරගන්නකොට දෘෂ්ටි වශයෙන් ඉල්පී යනවා. දෘෂ්ටි වශයෙන් ඉල්පී යනවා කියන තැනදී සංහා වශයෙන් පිහිටා සිටිනකොට ඒකේන දෘෂ්ටිය විදිහට සාසත උච්ඡේදාදී දෘෂ්ටීන්ටපත් වීම සිද්ධ වෙනවා. මේ ටිකේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා මම කාරණා ටික පැහැදිලි කරගෙන ගිහිල්ලා ඒ කරුණු ටික පැහැදිලි කරන්නම් ඊට පස්සේ සස්සත දිට්ඨිය ඒ කියන්නේ සාස්ත්‍ව දෘෂ්ටි වශයෙන් පිළිටා සිටිනවා කියන්නේ සාස්ත්‍ව දෘෂ්ටි වශයෙන් කියන්නේ හතරවෙනි කාරණාව ශාස්ත්‍ව දෘෂ්ටි වශයෙන් පිළිටා සිටිනවා කියලා කියන්නේ ලෝකය පවතිනවායයි ඇති බවට ගත්ත සංකල්පය රූප වේදනා සංඥා සංස්කාර විඥාන සහිත පුද්ගල භාවයේ හෝ ලෝකයේ හෝ පදාර්ථයන්ගේ හෝ ඇති බවට ගත්ත ලක්ෂණය තමයි සාස්වතය කියලා කියන්නේ. එතකොට අන්න ඒ ඇති බවට ගත්ත ලක්ෂණය ලෝකේ පවතිනවා කියලා ගත්ත ලක්ෂණය එයා පිහිටා සිටින තැන. උච්ඡේදය කියලා කියනවා සිඳීම කියන එක. සිඳීම කියන එක ඉල්පී යෑම. එතකොට යම් කිසි කෙනෙක් මේකෙන් මිදෙන පැත්තට කැමති නම් ඒ මිදීමට කැමති කෙනාට කටයුතු කිරීම තුළ එයාට හම්බෙනවා උච්ඡේදයක උච්ඡේදයක් ඒ කියන්නේ එයා සිඳීමක් කතා කරනවා මේ ධර්මයන් එක්ක මෙතනින් පස්සේ මෙහෙම සිඳිලා යනවා කියලා අපි ඊයේ දවසේදී කතා කළා සාස්වත උච්ඡේදය කියලා ඒ කියන්නේ සාස්වත අන්තය තුල ඉන්නේ නමුත් භජනය කරන්නේ උච්ඡේදයක් ඇති දෙයක නැති බව හිතනවා ආත්මයක් නැහැ කීම සාස්වත සහ උච්ඡේදය ඒ කියන්නේ ආත්මයක් නැත්නම් අපිට ප්‍රශ්න කරන්න පුළුවන් මොන ආත්මෙද නැත්තේ කියලා ඒ කියන්නේ අපි තියනවා කියලා හිතන අපි ඔය ආත්මය කියලා හිතාගෙන ඉන්න අපි දන්න ආත්මය තමයි නැත්තේ. එතකොට නැති ආත්මය තමයි අපි කතා කරන්නේ. ඒක සාස්වත උච්ඡේදයක්. එතකොට ඒ ආත්මය නැහැ කියන එක උච්ඡේදේ. දන්නවා ඔය තියනවා කියලා හිතාගෙන ඉන්න දැන් ඉන්නකම ඒක බොරුව. තියාගෙන නැහැ කියනවා. ඉතින් සාමාන්‍යයෙන් සාස්වතේ හොඳයි සාස්වත උච්ඡේදයට වැඩිය. මොකද අරක තියාගෙන නැහැ කියනවනේ. ඉතින් Taman ඉන්නේ ඉන්නවා කියන ස්ථාවරය තමයි හැබැයි කියන්නේ නැහැ කියලා. එතකොට ඉඳීම තුළ ඉඳලා නැහැ කියන අන්තයටපත් වීම සාස්වත උච්ඡේදයයි කියලා කියනවා. එතකොට සාස්වතය සහ උච්ඡේදය පිළිබඳව අපි කතා කරමින් හිටියේ සාස්වත උච්ඡේදයක්. ඒ කියන්නේ ඇති බව තුළ ඇති අන්තය තුළ ඉඳලම නැති බව කියන දේ කතා කිරීම. එතකොට ඒක ඉල්පී යෑම කියන තැනට සාධාරණයි. ඊට පස්සේ මේ ඕලීයනාබිනේසාහි භවදිත්‍ති සහ උද්දච්ච වශයෙන් කියලා කියනවා ඉතියෑමට. එතකොට ඕලීය ඕලීයනාබිනේසාහි භවදිත්‍ති කියන්නේ ඇලීම සහ පිහිටා සිටීම වශයෙන් ඇති කරගත්ත දෘෂ්ටියට. ඇලීම කියන දේ ලෝකයේ සම්මුති පැවැත්ම තුළ පවත්ම කෙරෙහි ඇති කරගත්ත තෘෂ්ණා සහගත ස්වභාවයට පැවැත්ම තුළ ඉන්න කැමැති ස්වභාවයට කියනවා ඕලීයනාබි නිවේසය කියලා. ඒ කියන්නේ පැවැත්ම තුළ හැසිරෙනවා කියන එක. පැවැත්ම තුළ දැසගෙන පවතිනවා කියන එක. ඒකට ඒ පැවැත්ම පිළිබඳව ඇලීම. ඒකට කියනවා පිහිටා සිටීම කියලා. උද්දච්ච වශයෙන් එහි පිහිටා සිටින්නට බැරි කම නිසා විසිරුණු සහගත ස්වභාවයට කියනවා ඉල්පියෑම කියලා. එතකොට අපිට ඇති දේ තුළ ඇලී පැවතීමත් ඒ දෙයින් නිදීම පිණිස උත්සාහවත් වී විසිරී යාම කියන එක දෙකම වැරදි. ඇලී පැවතීම කියන එකට කියනවා හේතා සිටීම කියලා. ඒ දේ ඇතුළෙම උත්සාහවත් වීම කියන එකට කියනවා උද්දච්ච වශයෙන් විසිරීමට යනවා කියලා. ඒකට කියනවා ඉල්පී යාමට පත් වෙනවායි කියලා. ඊට පස්සේ ඒක තම අදාළයි අපි දහවනාභිනේසා විභව දික්ති ලීන වශයෙන් සංසිද්ධාන්තෝ. එතකොට අතිදහවනාභිනේසය අතිධාවනාභිනයසේ කියලා කිව්වේ වැඩි පුරුදු වෙනවා කියන එකනේ අතිධාවනය කියන්නේ. ඒ කියන්නේ බස් එක යනකොට බස් එක ඇතුලේදී වෙන වගේ කතාවක් ඉක්මනට යන්න ඕන නිසා. එතකොට ඒ අතිධාවනය නිසා කෙනෙකු විභව දෘෂ්ටියකටපත් වෙනවා. එතකොට ඒ විභව දෘෂ්ටියකටපත් වීම කියන එකත් පිහිටා සිටීමයි දෙයක් හැටියට දක්වනවා. ඒ ඒ තැන පිහිටා සිටීම කියන දේ තියෙනවා. ඊට පස්සේ එතන සිත හැකිලීමටපත් වෙනකොට ලීන වශයෙන් හිතපත් වුනාම කියලා කියනවා. ඒකට ඒකටත් පිහිටා සිටීම කියලායි කියන්නේ. ඊට පස්සේ හිතේ විසිරුණු සහගත ස්වභාවයට කියනවා උද්දච්ච වශයෙන් හිත විසිරීමට ගියා කියලා. ඒක ඉල්පීයම. ඊට පස්සේ කාමසුකල්ලිකාම යෝගයට කියනවා පිහිටා සිටීම කියලා. අත්තිකිලමතාන යෝගයට කියනවා උත්සාහවත් කිරීම නැතිනම් වෑයම් කිරීම ඉල්පී යෑමට හේතු කියලා. කාමසුකල්ලිකා නියෝගය කියනකොට කාමය කෙරෙහි ඇති බැඳීම කාමයේ කෙරෙහි කාම සුඛය පිළිබඳව අනුയോഗෝ වාසය කිරීම එනිසා ලෝකෙ වැඩිපුරම කාමසුකල්ලිකාණ යෝගයේ ඉන්න අය අත්තකිලමතාණ යෝගේ ස්වල්ප දෙනයි නමුත් කාමසුකල්ලිකාණ යෝගයේ තුල තමයි වැඩිපුර ඉන්නේ. ඒ කියන්නේ ඒක තීරණය කරන්නේ බාහිරව කන්න බොන්න නැද්ද කියන එක මත නෙමෙයි. එයාගේ ප්‍රතිපදාව ගැන මේ කතා කරන්නේ. අද එදා වේල කන්න නැති හොයාගන්න නැති බොහොම දුප්පත් දුගී අසරණම මිනිස්සෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ මිනිස්සෙ ඉන්නේ කාමසිකල්ලි තමයි යෝගේ. ඒ මිනිස්සයා ශරීරයට දුක ලැබුණයි කියලා ඒ මිනිස්සයා අත්කිලමතාන යෝගේ වාසය කරන්නෙත් නෙමෙයි. ඒ මිනිස්සයා ඉන්නේ කාමසිකල්ලි කන්න යෝගේ. හේතුව තමයි එයාගේ දෘෂ්ටිය තියෙන්නේ බාහිර වස්තුව කෙරෙහි ඇති කරගත්ත කාමසහගත සංකල්පනාවකින් සැප විඳින්න පුළුවන් කියන තැන. ඒ නිසා එයාට නැතිකම නිසා එයා නොවිඳිනවා මිසක එයා උත්සාහවත් වෙන්නේ මේ දේවල් හොයාගෙන හොඳින් මේ දේවල් භුක්ති විඳීමට. ඒ නිසා ඒකට කියනවා කාමසුකල්ලිකාම යෝගය. එයාගේ දර්ශනේ කාමසුකල්ලිකාම යෝගය. හැබැයි ඒක නොලබෙන්න පුළුවන් එයාට. නමුත් එයා ඉන්නේ කාමසුකල්ලිකාම යෝගය. අත්තකිලමකාම යෝගය කියන්නේ ඒකේ නිවීමක් නැහැ කියලා දැකලා ඒකෙන් නිදෙන ක්‍රමයක් හොයාගෙන යනකොට එයා හිතනවා මේකට සැප දීලා හරියන්නේ මේක ටිකක් මේ දෙන ටික අයින් කරලා බැලුවොත් එහෙමනම් නිදෙන්න පුළුවන් කියලා එයා අත්කලමතාන යෝගයකටපත් වෙනවා. එතකොට උත්සාහ නොකර ඉඳීමත් උත්සාහ කිරීම කියන එකත් මේ දෙකම ප්‍රවාහය ඇතුළේ තියෙන දෙයක්. ඒ නිසායි අත්කලමතාන යෝගයක් වැඩක් නැහැ කියලා කියන්නේ. එතකොට අත්කලමතාන යෝගය නිදෙන්න අවශ්‍ය කෙනෙකුට ඇති කරගන්න දෙයක්. අත්කලමතාන යෝගය අද ගොඩක් වෙලාවට දකින්න නැති වුණා අත්කිලමත්තාන යෝගයේ යම් යම් විදිහකට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි සහගත ස්වභාවයකට පත් වෙලා යන එකට කියනවා අත්කිලමත්තාන යෝගය කියලා. ඒකට අද සමහර වෙලාවට අපිට අත්කිලමත්තාන යෝගයේ දකින්න පුළුවන් මේ ශාසනය ඇසුරු කරගෙන උනත් සමහර වෙලාවට අර මේ එක එක කාල සීමාව වලට එක එක දේවල් වෙනවා. අර පහුගිය කාල සීමාව වල තිබුණේ අර විනය කාරණා ටික අදාළ කරගෙන ගිහි මූලාශ්‍රයක් සහිතව ඇති වෙන දෙයක්. එතකොට ඒ අය බලාපොරොත්තු වෙන්නේ ශරීරයට දුක දීම තුළ නිවන් දකින්න පැත්තට. එතකොට විනය පිටකයේ තුල අභිධාවනය කරමින් ඒ අය උත්සාහවත් වෙනවා ඒ ඔස්සේ නිවන් දැකීම සඳහා යන්න. එතකොට ඒක අතිධාවනයේ තුල යෑමක් වෙලා ඒක අත්කිලමතාන යෝගය. එහෙම නැතිනම් ගොඩ දෙනෙක් අත්කිලමතාන යෝගයට යෑම අද අඩුයි ඔක්කොම ඒකේ කාමසුකල්ලිකාන යෝගයේ තමයි වැඩිපුර ඉන්නේ. තාමත් නමුත් ඉන්දියාවේ අත්කිලමතාන යෝගය ඉන්දියානු සමාජය ආදී තුළ බහුල වශයෙන්ම නැතුවා නෙමෙයි. ඒක තියෙනවා. ඒ කියන්නේ ශරීරයට දුක් දීලා නොකා නොබී ඉඳලා මේකට ආහාර ප්‍රවැත්ම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇඳුම් පැළඳුම් ඇඳලා ජීවත් වීම වෙන්න පුළුවන්. ඒ දේවල් සීමා කරලා බාහිර ප්‍රත්‍යංගෙන් උපරිම සීමා මායින් පනෝගෙන ඒ සීමා මායින් තුල දුකෙන් මිදීමක් බලාපොරොත්තු වීම අත්තිකමතාන යෝගය. එතකොට ඒ හයවෙනි කාරණාව කාමසුකල්ලිකාන යෝගය සහ අත්තිකමතාන යෝගය. හත්වෙනි කාරණාව සබ්බා සබ්බ අකුසලාදි සංඛාර වශයෙන් සියලු අකුසල් වශයෙන් ඇති කරගන්න දේ පිහිටා සිටීම ඒ වගේම සබ්බ ලෝකීය කුසලාදි සංඛාර වශයෙන් සියලු ලෞකික කුසල අභිසංස්කරණයන් ඉල්පී යෑම හැටියට දක්වනවා. සියලු අකුසලයන් පිහිටා සිටීම ඒ වගේම සියලු කුසලයන් ඉල්පී යෑම හැටියට දක්වනවා. එතකොට මේ විදිහට අපිට ප්‍රධාන විදිහටම පිහිටා සිටීම සහ ඉල්පී යෑම කියන කාරණාව මේ මේ අර්ථයන්ගෙන් කතා කරන්නට පුළුවන් කියලා අර්ථ හතකින් දක්වනවා. මෙහි ඇති පොදු ප්‍රධාන නිර්ණායක ටික අපිට අරගෙන යම් අර්ථයක් අපි ග්‍රහණය කරගත්තොත් අපිට දකින්න පුළුවන් වෙන්නේ පිහිටා සිටීම කියන එක තුළ අපිට යම් පදනමක් තුළ රැඳී සිටීම කියන එක තමයි ඒ තුළ අදහස් කරන්නේ. ඒ කියන්නේ වෑයම් නොකිරීම සහ උත්සාහවත් නොවීම මත එක තැනක අපි රැඳී සිටීම කියන එක. ඒකට අපි කියනවා මේ ලෝකයාගේ පැවැත්ම තුළ සාමාන්‍ය පැවැත්ම තුළ ජීවත් වීම කියලා. අපි සාමාන්‍ය වහාරය අපි කතා කරන අනුසෝතගාමී කියලා. අනුව යනවා. එතකොට ලෝකයේහි අනුව හැසිරෙන එකට අපි කියනවා අනුසෝතගාමී කියලා. ඒකට ඒ ලෝකයේහි සැපයි කියලා හිතාගත්ත දේ සැපයි විදිහටම දකිනවා දුකයි කියලා හිතාගත්ත දේ දුකයි විදිහටම දකිනවා එතකොට ඒ විදිහට සැප දුක දකිනින් දුක අයින් කරලා සැපසේ ජීවත් වීමට උත්සාහවත් වෙන එකට කියනවා අපි එකතැනක පිහිටා සිටිනවා කියලා. එතකොට එයා අනායුහං එයා උත්සාහවත් වෙන්නේ නැහැ උත්සාහවත් වීම උත්සාහවත් වෙන්නේ නැති නිසා එයාට ගිලී යෑම කියන එක සිද්ධ වෙනවා. නැතිනම් එයා ප්‍රවාහයේ ඇතුළටම බහිනවා. ඒක නතර වෙන්නේ නැහැ. නැවැත්මක් නැහැ. ඒක තමයි බහුල ලෙසම වාසය කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ තුල ඔහි ජීවත් වීම. සැප හොඳයි කියලා හිතන රූපය අනුව ගිහිල්ලා ඒ පසුපසම අපි ගමන් කරනවා ඒක හොඳයි ඒක බොහොම වටිනවා කියලා. ලෝකයට වටිනාකමක් දීම කියන එක ලෝකයේ වටිනාකමක් දෙන පැත්තට හැසිරීම කියන එක ඒක තමයි අපි එක තැනක පිහිටා සිටිනවා කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට ඒ එක තැනක පිහිටා සිටීමේහි ලක්ෂණය තමයි ලෝකේ පොදුවේ සියලුම දෙනාගේ මානසික පසුබිම. ඒ කියන්නේ මිදෙන්න කල්පනා කරන කෙනෙකුගේ නෙමෙයි නොමිදෙන්න කල්පනා කරන මේකෙන් මිදීමක් හොයන්නට ඕනේ කියලා නොහිතන කෙනෙකුගේ පැවැත්ම තමයි පිහිටා සිටීම කියන දේ. එයා ලෝක පැවැත්මට අනුව එයා ගමන් කරනවා. එතකොට ඒ ලෝක පැවැත්මට අනුව එයා ප්‍රවාහයට හසු වෙලා නමුත් ප්‍රවාහය ඇතුළේ පිහිටා සිටීම සිද්ධ වෙනවා. ඒ නිසා එයා ඉන්ද්‍රිය සංතරපණය පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ. එයා හොඳ රූප හොයනවා, හොඳ ශබ්ද හොයනවා, ගන්ධ හොයනවා, රස හොයනවා, ස්පර්ශ හොයනවා. ඒ දේවල් පිළිබඳවම නැඹුරු වෙලා ඒ පිළිබඳවම තමන්ගේ මානසිකාරයේ පවත්වමින් ඒ දේවල් වලින්ම සැපය හොයාගෙන සැපේ ගවේෂණය කරගෙන යන කෙනෙකුට කියනවා පිහිටා සිටීම කියන්නේ. එතකොට ඒකේනා පිහිටා සිටීම सिद्ध කරලා තියෙන්නේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියන මේ චතුර්විධ ඕගේ තමයි මේ හැමදේම යාගේ සිදුවීම सिद्ध කරලා තියෙන්නේ. එතකොට කාමෝගය කියනකොට එයාගේ කැමැති කාමනේ වෙන ලක්ෂණය නැත්නම් කැමැති වෙන බව. එතකොට ඒ කැමැති වෙන බව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික පැත්තෙන් පෙන්නලා එයා ඒව හොයාගෙන ඒ ඔස්සේ කටයුතු කරනවා. ඊට පස්සේ දිට්ඨි යෝගයක් කියලා කියනකොට එයාගේ දෘෂ්ටි සහගත ස්වභාවය. එතකොට දෘෂ්ටි සහගත ස්වභාවය එයාගේපත් වෙන්නේ කාමයේ අනුව ගියොත් නම් කාමයේ අනුව තමයි දෘෂ්ටිය තියෙන්නේ. රූපය අනුව ගියොත් නම් එයාට ධාන නිමිත්තක් වෙන්න පුළුවන් ඒකට කියනවා ඥාන නිකාන්ති සංහා කියලා. ඒක මේ විශේෂ වචනයක්. එතකොට ඥාන නිකාන්ති සංහා කියලා කියන්නේ ධානයක උනත් එයා ඇති කරගන්න නිකාන්ති සංහාව කියන එක. ධානයේ උනත් ධාන නිමිත්ත සංහා උපාදානයන්ගෙන් එයා ඇසුරු කරන බව. එතකොට ඒ විදිහට එයා දන්නේ එතන හැසිරෙන්නේ. එයා දිට්ඨි යෝගය තුල එතන හැසිරෙනවා. ඊට පස්සේ එයා දෘෂ්ටි යෝගයටපත් වෙනා වගේම භවයේ එයා සකස් කරගෙන ඉන්න නිසා භවෝගයයි කියලා කියනවා. ඒ වගේම ඇත්ත නොදන්නා අවිද්‍යා ඕගය තුල එයා සාමාන්‍ය පැවැත්ම තුල කටයුතු කරනවා. ඉල්පී යාම කියන එකෙන් අදහස් කරන්නේ මෙතන පොදු ව්‍යවහාරය අනුව අපි අරගෙන බැලුවොත් යම්කිසි කර්ම කර්ම රැස් කර ගැනීමක් කර්ම රැස් කර ගැනීමක් කියන්නේ කුසල අකුසල වශයෙන් කර්ම රැස් කර ගැනීමක් නිදීම පිණිස උත්සාහව උත්සාහවත් වීමක්. එතකොට කෙනෙකු භාවනා කිරීම කියන දේ ඇතුළත් වෙනවා ඉල්පී යෑම කියන දෙයට. ඒ කියන්නේ භාවනා කිරීම කියන එකෙන් අදහස් කරන්නේ මේ ශාස්ත්‍රයේ සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ ඇති කරගන්න භාවනා නෙමෙයි. මිදීම පිණිස කෙනෙකු විසින් ඇති කරගන්න මේ ශාසනයෙන් බාහිර රූපාවචර අරූපාවචර ආදී නොයෙක් භාවනා ක්‍රම තිබුණත් ඒ සියලුම භාවනාදී ක්‍රම ඉල්පියාම පිණිස පවතින දේවල් මිසක ඕගයෙන් මිදීම පිණිස පවතින දේවල් නෙමෙයි. ඒ නිසා යම් කිසි කෙනෙක් මේකෙන් මිදෙන්නට ඕන කියලා යම් අදහසක් ඇති කරගන්නවා නම් ඒ ඇති කරගන්න අදහසම මේ ශාසනය සම්මාදිට්ඨියේ උණුසුම ලැබලා නැත්නම් ඒ උණුසුම ලබා නැති දේ ඉල්පී යෑම පිණිස පවතින දෙයක්. මොකද එයා ඕගයේ තේරුම් අරගෙන නැහැ. සැඩපහර තේරුම් අරගෙන නැහැ. එයා දන්නේ මේ සාමාන්‍ය ලෝකේ පැවැත්ම වැරදි කියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ සමාජය තුළ දෙසටක් මිත්‍යා දෘෂ්ටි දිවි වුණේ. නොඑක් අය නොඑක් විදිහට උත්සාහවත් වුණේ. ඉතින් සාමාන්‍යයෙන් අද අපේ සාමාන්‍යයෙන් ඉන්න මිනිස්සෙකුට වැඩිය එදා දර්ශනයක් විදිහට ගත්තොත් එහෙම කෝරක් අත්තිකල ඉස්සරහින් හිටියා. කෝරක් අත්තික කියන්නේ අර බල්ලෙක් වගේ හිටපු හැසිරුණ කෙනෙක් නේ. එයා මේ කුක්කුර වෘතයේ සමාදන් වෙලා හිටියේ. එතකොට බල්ලෙක් විදිහට තමයි කෑම කන්නේ, ඉන්නේ, හැසිරෙන්නේ, සියලුම දේවල් කරන්නේ බල්ලෙක් විදිහට. ඉතින් අද සමාජයේ අපි හොඳ හොඳට සාමාන්‍ය කෙනෙක් අරගෙන බැලුවොත් කෝරක් අත්තිකල දර්ශනයේ පැත්තෙන් බොහොම ඉහළින් හිටියා. ඒ කියන්නේ භෞතිකවාදී දාර්ශනිකයෙකුට වඩා කෝරක්කත්තික දාර්ශනිකයෙක්. මම කියන්නේ කියන්නේ භෞතිකවාදී හොඳම දාර්ශනිකයෙකුට වැඩිය කෝරක්කත්තික හොඳ දාර්ශනිකයෙක්. ඒකට හේතුව එයා බල්ලෙක් විදිහට හිටියේ ඇයි කියලා ප්‍රශ්නයක් එනවනේ. නිකම්ම ගිහිල්ලා බල්ලෙක් විදිහට හිටියා වෙන්නත් බෑනේ. නිගණ්ඨනාත පුත්තල හොඳ දාර්ශනිකයෙ වෙන්න එපයි මහා සෙනෙවිදට අනුශාසනා කරපු අයනේ. එතකොට ඒ අය දැක්ක යම් දර්ශනයක්. ඒ තමයි ඒගොල්ලෝ කාමසුකල්ලිකාන යෝගයෙන් බෑ කියලා දැක්කා. එයා දකින්නේ රූපයේ පැත්ත සැප තියනවා කියලා නම් ගන්ධ රස ස්පර්ශයන්ගේ සැප තියනවා කියලා නම් එයා ඒකේ නිස්සාවක් හොයාගෙන යනවානේ. එයා කොහොම හරි රස්සාවක් කළා. එයා ජීවත් වෙන්න හදනවා. එයා හොඳට කොහෙට දාස මෙහෙවරක් කළා හරි ජීවත් වෙන්න ක්‍රමෝපායක් හොයනවා එයා. හැබැයි එහෙම හෙව්වේ නෑ. ශරීරයට මහා දුකක් දෙමින් එයා බලාපොරොත්තු වුණා එතනින් මිදීමක් හොයන්නේ. ඒ කියන්නේ එයාට මිදීමක් හැරීමේ අවශ්‍යතාවයක් තිබුණා. නිකම්ම හිතන්නකො මිදීමක් හොයන්න අවශ්‍යතාවයක් තිබුණ නිසා ඒ තිබුණ හැඟීම ඒ කියන්නේ ඉතර ශරීරයට දුකක් වෙනින් එයාගේ යම්කිසි සත්‍යක් හොයාගෙනනේ. එයා පස්සේ එයාගේ දෘෂ්ටි අතහරින්න කැමති නැතිවීම ඒක ඒ තුල දෘෂ්ටිගත වීම වෙනම කතාවක්. නමුත් එයා හිතිය යම්කිසි දර්ශනයක් තුළ එයා දැනගෙන හිටිය රූපයේ පැත්ත සැපෙන්නේ නැහැ කියලා. එයා දැනගෙන හිටියා ඒ පැත්ත සැපයෙන් ගිහිල්ලා මට මේ දුකෙන් මිදෙන්න බෑ කියලා. එයා දැනගෙන හිටියා ගන්ධේ රස ස්පර්ශය පැත්තෙන් මට සැපේ ඒකාන්ත සැප ලබන්න පුළුවන් කමක් නැහැ කියලා. කියන්නේ කාමසුකල්ලිකාන යෝගයේහි ආදීනවයක් දැක්ක නිසා එයා අත්තිකිලමතාන යෝගයට වැටුණා එකෙන් මිදෙන්න කිව්වා. ඒකට ඒ අත්තිකිලමතාන යෝගයට වැටිච්ච කෙනා ඒකෙන් ඉල්ටි යෑමකටපත් වුණා. එහෙමත් නැතිනම් ඒකත් මේ සැඩපහර අස්සෙම තමයි එයා ක්‍රියාත්මක වුණාට ඒක ඉල්ටි යෑමක් තුළ එයා හිටියේ. එතකොට ඒ දෘෂ්ටිගත ස්වභාවය තුලත් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හට ගැනීමත් ඒ ඉල්පියම හා සමග ඇති වෙන දෙයක්. ශාස්ත්‍රයේ කියන එක ලෝකේ පැවැත්ම ලෝකේ තියෙනවා කියලා හිතාගෙන පිහිටා සිටින මට්ටමක්. හැබැයි උච්ඡේදය කියන එකට යන්නේ ඉල්පියමක් හොයන කෙනෙක්. නැතිනම් ඉල්පියමක් කියන්නේ මිදීමක් හොයන කෙනෙක් තමයි උච්ඡේද ගතියකටපත් වෙන්නේ. එයා හිතනවා මේ පවතින ආත්මෙ සිඳීමක් නැද්ද කියලා. එහෙම නැත්නම් මේක නතර කරන්න බෑද කියලා. ඒ නිසා එයා කියනවා මරණින්මත් එක්ක උපදින්නේ නැහැ කියලා. එහෙම නැත්නම් එයා කියනවා මේක අවුරුදු මෙච්චර ප්‍රමාණයකින් පස්සේ අවුරුදු මේ දසදහස් ගානකින් පස්සේ නැවත ඉපැත්මක් ආයෙ සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ සිඳිලා විනාශ වෙලා යනවා. එයා එතනින් සිඳිලා විනාශ වෙන උච්ඡේදයක් පනවනවා, සිඳීමක් පනවනවා. එතකොට ඒ සිඳීමක් පනවන්න හේතුවත් එයාට තියෙන්නේ අරකින් මිදෙන්න වෑයම් කිරීමක් විදිහට. අන්න ඒ ඉන්න ප්‍රකෘති සාමාන්‍ය ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා ඒ නිදීම පිණිස යම් උත්සාහයක් කරනවා නම් ඒ සියලුම උත්සාහයන් අයිති ඉල්ටි යන කියන එකට. එතකොට දැන් මේක හරිම ගැටලුවක් වෙලා තියෙන දෙයක්. පිහිටා සිටින සිටියක් කරදී ඒක ඇතුලේ ඉඳලා අපි උත්සාහවත් වුණත් ඒකත් වැරදි කියන්නේ. කොටින්ම කියනවා නම් මේ ඕගය තරණය කරන්න තියෙන ටිකක් වෙනස් ක්‍රමයකට. මේ ඕභය තරණය කිරීම හිතන්න එපා වතුරට බහැලා පැනලා පීනනවා වගේ දෙයක්. මේක එහෙම තරණය කරන්න පුළුවන් ඕභයක් නෙමෙයි. මොකද මේක ඇවිල්ලා මේ ලොකු ඕගයක්. ඒ කියන්නේ මම මේක මෙහෙම කිව්වොත් එහෙනම් ඩෑම් එකකින් යන වතුර පාරක් වගේ මහා ලොකු සැඩ පහරක් මේක. එතකොට අනන්ත සසරේ ඉඳලා පුරුදු කරගත්ත ආශ්‍රව ටික මත දිවෙන මහා ලොකු ඕගයක් මේක. මහා ලොකු සැඩ පහරක්. ඕක යම් මට්ටමකින් වහලා දාන්න නැතුව, ඕගේ වහන්න නැතුව, ඕගෙන් එතර වීමක් ගැන කතා කරන්නවත් පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඔබ වහන්සේලාට අද සිද්ධ වෙන්නේ ඕගේ ඇතුළේ ගිහිල්ලා ඕගෙන් එතර වීම ගැන සිද්ධ කරන්න නෙමෙයි. ඕගේ නැති කරන්නයි තියෙන්නේ. කාමයෙන් නැති කරන් තියෙන්නේ. භවයෙන් නැති කරන් තියෙන්නේ. දෘෂ්ටියෙන් නැති කරන්න තියෙන්නේ. අවිද්‍යාවෙන් නැති කරන්න තියෙන්නේ. එහෙනම් ඒ නැති කරන්න අවශ්‍ය වෙලා තියෙන ඕගේනේ. එහෙනම් ඕගයේ ඊතර වීම කියන එකෙන් අදහස් කරේ ඕගය ඇතුලේ ඕගයට පැනලා ඕගයෙන් ඊතර වීමක් ගැන කතා කිරීම නෙමෙයි. ඕගය නැවතීමක් පිළිබඳවයි කතා කරන්නේ. ඕගය නතර කරාට පස්සේ නිකම්ම ඊතර වෙලා යා. නිකම්ම ඕගේ තරණය කරන්න ඕගයක් නෑ යාට. ඒ නිසා මේ ශාසනය ඕග තරණය කරනවා කියන එක ඒකයි මම මුලින්ම කිව්වේ අපි නිකන් වතුරකට බැහැලා පීනනවා වගේ අදහසකින් සංකල්පකින් හිතන්න එපා කියලා. එතකොට මෙතන තියෙන සාමාන්‍ය ස්වභාවය තමයි ඕග තරණයක් සඳහා අපිට යන්න අවශ්‍ය නම් අපි ඕගේ නැති කරන පැත්ත ගැන අපිට දැනුමක් තියෙන්න ඕන. එතකොට ඒ ඕගේ නැති කරන්න යන කෙනෙකු තමයි නිවැරදි සම්මා දෘෂ්ටියකටපත් වෙන්නේ. සම්මා දිට්ඨියක් තුළ ඉඳලා ඒ ගමන යන්නේ. එහෙම නැතිනම් අපි යන්නේ ඕගය ඇතුළේ යන ගමනක් මිසක ඕගයෙන් පරිබාහිර දෙයක නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කාමයේ ඇතුලේ නම් භවයේ ඇතුලේ නම් දෘෂ්ටිය ඇතුලේ නම් අවිද්‍යාව ඇතුලේ නම් මේ ක්‍රියාදාමයේ ඔක්කොම සිද්ධ කරන්නේ එහෙනම් අපිට ඒ යෝගය ඊතර වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ යෝගය ඇතුලේ අර මහා ලොකු සැඩපහර ඇතුලේ අපි උත්සාහවත් නොවී හිටියත් උත්සාහත් උනත් වැරදි අපි ඒක ඒ නිසා ඕගේ ඇතුලේ මේ දේ කතා කරන්න පුළුවන් කමක් නැත්තේ ඕගෙන් මිදෙන්න අවශ්‍ය කෙනෙකුට ඕගේ නැති කරන තැනක් ගැන තමයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ අර මහා ඩෑම් එකකින් යන අර වතුර මහා ප්‍රවාහය නතර කරන්න පුළුවන් තැනකින් නතර කරන එකක් විතරයි කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ කෙනාට පුළුවන් ඊතර වෙන්න. ඒ නිසා අපිට මේ ප්‍රවාහය ඇති වුනේ යම් තැනක නම් ඒ ප්‍රවාහය ඇති වුණු තැන බලන්න වෙනවා අපිට. ඒ කියන්නේ මේ ප්‍රවාහය මහා ලොකු මූලාශ්‍රයක් බවට පත් කරගත්ත තැනක් තිබුණා නම් ඒ තැන ගැන අපිට තේරුම් ගන්න වෙනවා. ඒ නිසා අපිට ඒ ප්‍රවාහය ඇති වුණ තැන ගැන බලනකොට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ ලෝකේ යථාර්ථය කියන එක. ඒ කියන්නේ හට ගැනීම සහ වැයවීම කියන ධර්මතාවය අපිට දකින්න පුළුවන් වෙන උදේවැය කියන දේ අපිට හේතු නිසා හටගත්තු ධර්මය සහ හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවය අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ අන්න ඒ තන අපි ඇත්ත දැක්කොත් අර මහා ප්‍රවාහයේ පැවැත්මක් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නැති වෙන බව අපි ප්‍රත්‍යක්ෂ කළොත් ඒකම තමයි අර ආපු මහා ජලකඳකට නැතිනම් ආපු මහා සැඩපහරකට නතර කිරීමක් කියලා කියන්නේ. කෙලස් වශයෙන් ආශ්‍රව වශයෙන් ගත්ත දේ පතිත කරන්න තැනක් හම්බ වෙනවා නම් ඒ පතිත කරන්න තැන හම්බ වෙනකම් මේ මහා ප්‍රවාහය ගමන් කරනවම තමයි. එනිසා සැඩපහර හැම වෙලාවකදීම යන්නේ යම්කිසි ආනතියකට යම්කිසි කෙලවරක් බලාගෙන. අපි ඒ සැඩපහරට අවශ්‍ය ඒ දේ නැති කරලා තියනවා නම් ඒ සැඩපහර දුවන්න අවශ්‍ය තැන සැඩපහර දිවෙන්න අවශ්‍ය වීතිය නැතුව කවදාවත් සැඩපහරක් දුවන්නේ නැහැ. ඒ හින්දා අපිට යම් දර්ශනයක් වඩන්න පුළුවන් නම් ඒ වඩන දර්ශනය තුළ සැඩපහර ඇතුලේ වඩන දෙයක් නෙමෙයි සැඩපහරට හේතු වුණ ටික නැති වෙන්න පුළුවන් නම් අන්නේ දර්ශනය තමයි අපිට වඩන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් දෙවිය ඇවිල්ලා අහනකොට කොහොමද ඔහුගේ තරණය කළේ කියලා මම පිටා හිටියෙත් නැහැ. මම වෑයම් කළෙත් නැහැ. මම මෙහෙම තමයි යෝගයේ තරණය කළේ. ඒත් ඒ මොකද්ද කියන්නේ යම් කාලයක මම පිටා හිටියත් ඒ කාලේ එතකොට මම ඒක අසගිරිනවා. යම් කාලයක මම උත්සාහ කළොත් උත්සාහ වෙන වෙලාවකදී මාව එල්පී සිටිනවා. ඒ නිසා මම වෑයම් කළෙත් නැහැ මම උත්සාහවත් වුණෙත් නැහැ. එච්චරයි උත්තරයට දෙන්නේ. එතකොට ඒ ටික උත්තරයට දෙනකොට ඒකාස්ත සම්පූර්ණම තියෙනවා මේ කියන්නේ ඕගේ ඇතුලේ සිදුවීමක් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඕගේ ඇතුලේ නම් එක්ක උත්සාහවත් වෙන්න වෙනවා. එක්ක පිළිහිතා සිටින්න වෙනවා. එහෙනම් මේ දුන්න උත්තරේ ඕගේ ඇතුලේ උත්තරයක් නෙමෙයි. එහෙනම් අපිට ඕගය ගොඩනැගෙන විදිහ ගැන අපිට දැනගන්න වෙනවා. ඕගය කියන දේ ගොඩනැගෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන තමයි මේ ඕගේ පැවැත්ම තියෙන්නේ. අවිද්‍යාව ඕගේ තමයි මේ අනිත් ඕග ටිකේ පැවැත්මට මුල. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත නොදන්නාකම. අපිට ඇත්ත දන්නාකම උපදව ගන්න පුළුවන් නම් ඒකම නෙමෙයිද ඕගයේ සිඳී යෑම වෙන්නේ. අපිට ඕගයේ පැවැත්ම උනේ ආයතන ලෝකයේහි ඇත්ත නොදන්නාකම නිසා. හැබැයි අපි යම් විදිහකින් ආයතන ලෝකයේහි ඇත්ත දැක්කොත් ආයතන ලෝකයේහි ඇත්ත දකින්න පැත්තට යොමු වන මානසිකාරය ඇති තැනක සම්පූර්ණම අපිට ඕගේ නතර වෙලා. ඇයි ආයතනයන්ගේ අවුලක් හැදෙන්න තැනක් ඇත්තේ නැහැ. දැන් එයාට ලෝකේ පිහිටා සිටින්නවත් ලෝකෙන් එතර වෙන්නවත් එයාට ලෝකයක් නැත්තම්. පිහිටා සිටින්නත් එතර වෙන්නත් ලෝකයක් නැත්තම් අන්න ඒ තත්ත්වයටපත් වෙලා. එතකොට එයාට ඉන්න තැනකුත් නැහැ. යන්න තැනකුත් නැහැ. එතකොට ලෝකේ අසුරු කරන්න තැනක් හම්බ වුණේ නැහැ. අපිට බුදුරජාණන් වහන්සේ මේ මේ උදාහරණය තුළ පැහැදිලි කරන්නේ මේ ඕගය ඇතුලේ කරන ක්‍රියාදාමයේම වැරදි කියන එක පෙන්වන්න අවශ්‍ය නිසා. ඒ නිසා තමයි ඕගයෙන් ඈතර වෙන්න අවශ්‍ය කාරණා ටික අපිට පෙන්වන්නේ. ඒක අපි ප්‍රතිපදාව පැත්තට ගලපලා බැලුවොත් අපිට මුල ඉඳලා අගට ඊට පස්සේ ක්‍රමානුකූලව කතා කරන්න වෙනවා. දැන් මේ කතා කරන්නේ ඕගය ඇතුලේ බැහැලා ඉන්න කෙනෙකුට ඕගයෙන් ඈතර වෙන ක්‍රමයක් ගැන මේ කතා කරන්නේ. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා ඕගය ඇතුළේ බැහැලා ඉන්න කෙනෙකුට ඕගෙන් ඈතර වෙන ක්‍රමයක් ගැන. ඒ නිසා මේ ඕගය ඇතුළේ ඉන්න කෙනෙකුට මේ දේ කතා කරන නිසා තමයි එක පාරම මේකේ නතර කිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ නැත්තේ කියන්නේ දැන් උද්ගටිතඥ පුද්ගලයෙකුට නම් ධර්මය අවබෝධ කරගන්නකොට ඒ වචන දෙක තුනකින් මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කම තිබුණාද? පදයක් අහනකොටම ධර්මය අවබෝධ කරගත්තා. හැබැයි ඤෙය්‍ය පුද්ගලයෙකුට නම් සිද්ධ වෙනවා ඒක යම්කිසි භාවිතයක් කරන්න, දියුණු කරන්න. ඉතින් උද්ගතිකඥ පුද්ගලයෝ සමස්තයක් ලෙස භාග්‍යතුන් වහන්සේගේ හමුවෙහිදීම ධර්මය අවබෝධ කළා. උද්ගතිකඥ පුද්ගලයෝ. ඤෙය්‍ය පුද්ගලයෝ සමස්තයක් විදිහට ධර්මය අවබෝධ කළා. මේ විපංචිකඥ පුද්ගලයෝ ඤෙය්‍ය පුද්ගලයා ගොඩක් වෙලාවට පසු ශාසනයේ පසුකාලීනව ප්‍රයෝජන ගන්නේ ඤෙය්‍ය පුද්ගලයන් විසින්. එතකොට උද්ගතිකහි පුද්ගලයන් භාග්‍යතුන් වහන්සේ හමුවේහිදීම ධර්මය අවබෝධ කළා වගේම ඒ පුද්ගලයන් ලෝකේ දුර්ලභයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම භාග්‍යතුන් වහන්සේ හමුවේ වුණත් රහත් වෙන ප්‍රමාණය අඩුවක් තිබුණානේ. අර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒකනේ අහන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මුල් යුගයේදී බොහෝ භික්ෂූන් ධර්මය අවබෝධ කළා ධර්මය අහලා දැන් එච්චර භික්ෂුන් වහන්සේලා ධර්මය අවබෝධ කරන්නේ නැත්තේයි කියලා ප්‍රශ්නයක් අහනවනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හැම වෙලෙහි අර වහා ධර්මය අවබෝධ කරගත්ත පිරිස ඊටාම සීමා සහිත වුණා එදා කාලය තුලත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය පන්සාලිස් වස පුරාවතත් ඒ ඒ ප්‍රමාණයේ අඩුවීම කියන දේ දකින්න ලැබුණා. එතකොට අද කාලේ වෙනකොට ඒක අහන්න දෙයක් නැහැ. මේක අද ඇත්තටම මේ අපි ගත්තොත් ඤෙය්‍ය පුද්ගලයින්ට ශාසනයේ ප්‍රයෝජන ගන්න තියෙන ප්‍රධාන කාලයක්. එහෙනම් ඒ පුද්ගලයින්ට ශාසනයේ ප්‍රයෝජන ගන්නකොට ඒ පුද්ගලයින්ට අනුපූර්ව විදිහට තමයි මේ ඊතර වීමක් ගැන කතා කරන්න වෙන්නේ. ඒ නිසා ඒ පුද්ගලයින්ට තමයි සතර සතිපට්ඨානාදී භාවනාවන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කතා කරලා තියෙන්නේ. එතකොට අපිට ඒ තුළ අපේ මනස හික්මව ගන්න වෙනවා. අපි ගත්තොත් එහෙම ආනාපානසතිය ඉස්සෙල්ලාම වඩනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒකත් ඉල්පීයෑමක් නේද කියලා. ඒක ඉල්පීයෑමක් කියන එක ව්‍යවහාර නොකරන්න හේතුවක් මත. ඒ හේතුව තමයි ඒක මේ ශාසනයේ විතරක් තියෙන දෙයක්. ඒ තමයි සුතමේ ඥානය කියන එක. ඒ කියන්නේ එයා අහලා දැනගෙන ඉන්නවා එයා යන අර්ථය මොකද්ද කියලා. එයා අහලා අවබෝධ කරගෙන ඉන්නවා එයා යන තැන මොකද්ද කියලා. ඒ නිසා විතරයි ඒක ඉල්පී යෑමක් නොවන්නේ. එහෙම නැත්නම් ආනාපාන සතිය වැඩුවා කියලා ඒකත් ඉල්පී යෑමක් තමයි. ආනාපාන සතිය නිවන් දකින්න බෑනේ. හැබැයි වඩන ආනාපාන සතිය නිවන දක්වා අරගෙන යන්න පුළුවන් කියන දර්ශනය එයා සුතමේ ඥානය තුළ ලබලා තියෙන නිසානේ ඒ ආනාපාන සතිය නිවන පිණිස පවතිනක් වෙන්නේ. අර තේසුල 1000ක් හර මෛත්‍රී භාවනාව ගැනත් අර නිවනට නැඹුරු වූවක් කොටම දේශනා කරලා තියෙනවා. ඒකකොට මෛත්‍රී චේතෝ විමුක්තිය කියන එකත් මෛත්‍රී භාවනාව කියන දේත් නිවන නිවනට නැඹුරු වූවක්. ඒක නිවන කෙලවර කොට පවතිනක් කොට දේශනා කරනවා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාවෙන් නිවන් දකින්නවා කියන එක නෙමෙයි. ඒකෙන් දේශනා කරන්නේ මෛත්‍රී භාවනාව කියන එකත් නිවන් දකින්නට අවශ්‍ය කොට කරන්නේ පූර්ව දර්ශනය තුලින් ඒ නිසා එයාගේ සීලයේ ඉඳලා ප්‍රඥාව උපදවන තැනට අරිහත් මාර්ගයේ උපදවන තැන දක්වාම එයාව අරගෙන ගිහිල්ලා තියෙන යම්කිසි දර්ශනයකින්. ඒ දර්ශනය සහිත නිසා අන්න ඒ දර්ශනය මේ ඕගේට අයිති නැති නිසා තමයි ඒ භාවනාවත් ඕගේට අයිති නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනාව ගත්තත් සමතේ මූලික කරගෙන යන මූලික ටික ඕගේ ඇතුලේ තමයි. හැබැයි ඒක ගාඩ් එකක් දාලා තියෙනවා පොඩ්ඩක් මේ තර නැති තැනක තමයි එයා ඉන්නේ ඉතර වෙන්න පුළුවන් තැනක. හේතුව තමයි එයාට දර්ශනයේ උණුසුම ලැබිලා තියෙනවා. එයා පරතෝගසත් සත්‍ය තුළ සුත්තමේ ඥානෙ උපදවගත්ත කෙනෙක්. එයාට පුළුවන්කම තියෙනවා ඕගෙන් ඉතර වෙන්න කියන්නේ ඕගේ නතර කරන්න පුළුවන්කම තියෙනවා. එයා ඕගෙන් ඕගය නතර කිරීමෙන් විතරයි ඕගේ ඉතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේක කවදාවත් පීනලා ගිහිල්ලා ඈතර වෙන්න පුළුවන් ඕගයක් නෙමෙයි. ඒ නිසා ලෝකේ හැමදාම උත්සාහවත් වෙන්න එක්කෝ ඕගේ ඇතුලේ ජීවත් වෙන්න. එහෙම නැතිනම් පීනලා ඕගෙන් ඈතර වෙන්න. මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැස්සොත් දැස්ස තැනම වැරදි. ඒ නිසා දැස්සොත් දැස්ස තැනම වැරදි නම් ඉතින් ඒ ගැන කතා කරන්න බෑ. එහෙනම් ඕගේ නැති වෙන්න ඕන. ඕගේ නැති කරන්න නම් කරන්න තියෙන වෙන මොකක්වත් නෙමෙයි සතිපට්ඨානයක් තුළ ඉස්සලා අපව ගොඩ තැවිලි ඉන්න ඕන. එහෙනම් සතිපත්තහනයක් ඉස්සෙල්ලා පෙන්වන්නේ ගොඩට එන්න ඕකේ නැති කරගන්න අවශ්‍ය මූලික දේ. ඒ නිසා සතර සතිපත්තහනේ ලෞකිකව සහ ලෝකෝත්තරව කියන දෙපැත්තකින් කතා කරනවා. සතිපත්තහනේ කියන එක මූලික ලෙසම සිහිය පිහිටවාගෙන ඒ කටයුතු කිරීම ඒක ලෞකික මට්ටමින් එයා වඩන්නේ සතර සතිපත්තහනේ වැඩුව. ආනාපාන සතිය වෙන්න පුළුවන්, සතිනින් තුළ වෙන්න පුළුවන්, කායගත සතිය ඕනම තැනකින් හිත වැඩුවත් ඒ වගේම වේදනානුපස්සනාව වැඩුවත්, එයා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වැඩුවත් මූලික ලෙස වඩන්නේ පවතින දෙයකට හිත තියමින් තමයි එයා හිත වඩන්නේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා පවතින වේදනාව තමයි එයා ප්‍රකට කරගන්නේ. ඊට පස්සේ හිත තමයි ප්‍රකට කරගන්නේ. ධර්ම තමයි ප්‍රකට කරගන්නේ. ඒකට කියනවා මානසිකාර ප්‍රතිබද්ධයි කියලා. මේ කොටස නැත්තම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කතා කරන්න බෑ. සමහර වෙලාවට අපිට අද පේනවා කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ලැබෙන ප්‍රතිඵලය අරගෙන ලෞකික ටික ප්‍රතික්ෂේප කරනවා. ලෞකික ටික ප්‍රතික්ෂේප කරනවා නම් ලෝකෝත්තර සත්‍යයටපත් වෙන්න බෑ. මඟක් නැති වෙනවා. ඒ හින්දා උදේවැය බැලුවත් උදේවැය බලන එක ලෝකෝත්තර භූමියට අදාළයි. උදේවැය ඥානයේ ලෝකෝත්තර භූමියේදී පෙනෙන දෙයක්. හැබැයි ඒ උදේවැය ඥානයේ සම්මර්ෂණයක් තුළ අදා අපිට දකින්න පුළුවන්කම නැත්නම් අර ලෝකෝත්තර භූමියට අදාළ සාක්ෂාත් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මාර්ගයක් විදිහටත් අපිට ඒක දියුණු කරන්න උපකාර කරගන්න වෙනවා. එතකොට අපිට ඒක සතිපත්තහනාදී ලෞකිකවත් ලෝකෝත්තරවත් කතා කරන්නේ ඒ හේතුව නිසා. නිසා අපිට සතිපත්තහනේ අපි වඩන්න පටන් ගන්නේ ලෞකික ධර්මයක් විදිහට. ඒ නිසා තමයි ඇති දෙයකට හිත තියාගෙන ඉස්සෙල්ලා පටන් ගන්න එක ස්ලෝමිය දත්ත ආදී වශයෙන්. ඒක එතකොට ලෝකෝත්තර භූමියට අවශ්‍ය මූලික දේ එතන सिद्ध කරනවා. ඒ කියන්නේ අර සත්පුද්ගල ඝන සංඥාව අයින් කරනවා ටිකෙන් ටික ටිකෙන් ටික යන්නේ. එතකොට එයාගේ මනස අර පුද්ගලයෙක්ම දැක්ක බවෙන් හිත ගලවලා අරගෙන නෑ මෙතන දෙතිස් කුණප කොටාසයක පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්මක් වැරදි තමයි. හැබැයි ඉතින් අතනින් ගලවලා මෙතෙන්ට හිත තියෙනවා. එතෙන්ට හිත තිබ්බට පස්සේ තමයි එයාට එහෙනම් කොහොමද මේක පුද්ගල භාව වශයෙන් හැදුනේ කියලා බලන්න වෙන්නේ. එතකොට එයාට පේනවා මේ හේතු ටික ඇතිකල්ලි හටගත්තු ධර්මයක්. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා. එතකොට ඒකට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. අර සතිපට්ඨාන විභංගයේදී කතා කරන්නේ විභංග සූත්‍රයේදී සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාවක් කියලා. එතකොට ඒ කතා කරන්නේ ඔය අර්ථය නිසා. එතකොට සතිපට්ඨානය වඩන්නත් පුළුවන් සතිපට්ඨාන භාවනාව විදිහට ඒක දිනු කරන්නත් පුළුවන්. එතකොට අපි සතිපත්තහණයක හිත තියා හිත තැබීම තුළ අපිට දියුණු වෙන්නේ සතිපත්තාන භාවනාව වඩන්න අවශ්‍ය පසුබිම. ඒකට ඒ සතිපත්තාන භාවනාව තමයි අපිට නිවන පිණිස හේතු වෙන්නේ. ඒ නිසා තමයි ඒ කායනෝ අයම් වික්කවේ මේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා මහන්නෙමේ එකම මගයි සත්‍යයෙන්ගේ පිරිසිදු බව නිවනට තියෙන කියලා සතිපත්තානේ දේශනා කරන්නේ. ඒ කියන්නේ හිත අරගෙන යන්න තියෙන මාර්ගය තමයි සතර සතිපත්තානේ කියලා කියන්නේ. ඒක ලෞකික භූමියේ ඉඳලා ලෝකෝත්තර භූමිය දක්වාම තියෙන මාර්ගය. ඒකට ඒ මාර්ගය තුළ තමයි නිවන නිවනට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකේ කොටසක් අපි කියනවා ලෞකිකයි කියලා. ඒකේ කොටසක් ලෝකෝත්තර භූමියට අදාළව යෙදিলা තියෙනවා. එතකොට ඒ විදිහට තමයි ඕගයෙන් ඈතර වීම ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැතුව ඕගය ඇතුලේ නම් උත්සාහවත් උනස් කරදී උත්සාහවත් නොඋනස් කරදී ඒ කියන්නේ පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න දේවල් ඇතුලේ ඉඳලා ඒ දේවල් වලින් නිදෙන්න උත්සාහ වුණත් වැඩි, ඒ දේවල් එක ජීවත් වුණත් වැඩි. අපිට භවනා කරන්න ගියත් අපිට සියුම් ලෙස ওই වගේ කෙලෙස්යන් අපේ හිතට එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ කෙලෙස්යන් අපිට අරමුණු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවනාවක් තුළ හිටියත්, භාවනා කරන්න ගියත් අපි දෘෂ්ටි වශයෙන් ඒ භාවනාවේ ඒ ඒ තැන් උපාදාන වශයෙන් අල්ලන්න පුරුදු වෙනවා එහෙනම්. ඒ කියන්නේ එක්ක මොකක්වත් නැහැ කියලා හිතනවා නැති තැනකටපත් වෙනවා මොනවා හරි මට්ටමක තුල අපි වැඳිලා ඉන්නවා. සමහර වෙලාවට ඒ භාවනා හිතම උපාදාන වශයෙන් නැවත අල්ල ගන්නවා ග්‍රහණය කර ගන්නවා. අර මූලික වශයෙන් ලැබෙන සම්මාදිට්ඨිය තමයි ඔය ඔක්කොම සිඳලා දාන්න අවශ්‍ය දර්ශනය ගොඩනගන්නේ. ඒ නිසා තමයි මේ හැම කාරණාවක්ම මේ විවිධ විවිධ පරයයන්ගෙන් කියන්නේ ඒ ගොඩනැගෙන දර්ශනය හරිම වැදගත් වෙනවා අර ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න යනකොට. ඒ කියන්නේ හිතට තිතියක් විඥාණයට තිතියක් දෙන්න බෑනේ අපිට මොන තැනක්වත්. ඉතින් හිත රූපය විඥානත් තිතියක් වෙනකොට ශබ්දේ ගන්ධේ රස ස්පර්ශයේ විඥානත් තිතියක් වෙනකොට ඒක පැහැදිලි. හැබැයි විඥානයේ විඥානත් තිතියක් වෙනකොට ඒක තේරුම් ගැනීම හරිම අපහසුයි. එතකොට ඒ මිදීම පිණිස ගන්න දේම විඥානක්ෂිතියක් වෙලා නෑ. නිවනක් මඤ්ඤණා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිබ්බානම් මඤ්ඤස. නිවනක් මඤ්ඤණා කරනවා. එතකොට නිවනක් මඤ්ඤණා කරලා නිවන් දකින්න නිවන් දකින්න කෙනත් මමයි. ඒ ඉන්න මාව තමයි නිවනට දාගන්න උපරිම උත්සාහවත් වෙන්නේ. එතකොට අර ස්කන්ධයන්ගේ උදේවැය දර්ශනය තුළ සලායතන Nirodhe තුළ දකින නිවනට මෙහා ගිහිල්ලා මේ ඉන්න කෙනාව නිවන දාලා ටක් ගාලා මිදෙන ක්‍රමයක් ගැන අපි කල්පනා කරනවා. ඒක බොහොම සියුම්ම යන දෙයක්. එයා නිවන් දකින්න හිත වැඩුවත් ඒ වදන හිත පවා එයා මඤ්ඤණාවෙන් නැවත ඇසුරු කරන තැනකටපත් වෙනවා. ඒ නිසා භාවනාව කරනකොටත් අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේක ඕග්ගය ඇතුලේ තියෙන දෙයක් වෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේක ඕගේ ඇතුලේ ඇතුළටම යන්න තියෙන දෙයක් නෙමෙයි. ඕගේ ඇතුලේ ඉඳලා ඕගේ ඊතර වීමට පවතින දෙයක් නෙමෙයි. ඕගේ නැති කරන්නේ නැති කිරීම පිණිස අපි උත්සාහවත් වෙන දෙයක්. ඒ නිසා ඕගේ නැති කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඕගේ ඇතුලේ හිටියත් ඊතර වෙන්න උත්සාහවත් වුණා ඒක කිසිම දෙකම ප්‍රයෝජනවත් නැති දෙයක්. මොකද ඒ ප්‍රවාහයට විරුද්ධව යන්න පුළුවන් කමක් නැත්තේ. ඒ ප්‍රවාහය නැති කරන්න පුළුවන් මිසක ඒකේ තීනන්න පුළුවන් කමක් නැත්තේ ඒ නිසා ඒකේ උත්සාහවත් නොවුනත් කරදි ඒ ප්‍රවාහය ඇතුලේ ජීවත් වුණොත් ජීවත් වීමම වැරදි නම් ඒක ඇතුලේ ආයේ කතා කරන දෙයක් නැහැ. ඒ නිසා ඕගතරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර්ථය අපිට වටහා ගන්න පුළුවන් ආකාර හතක් පිළිබඳවයි අපි කෙටියෙන් කතා කළේ. ඊට පස්සේ ඒ ඔස්සේ අපිට අර්ථ ගන්න පුළුවන් මූලික සැලැස්ම පිළිබඳවයි අපි ඊට පස්සේ කතා කළේ. කියන්නේ ඒ ඔස්සේ අපිට අර්ථ ගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට පිහිටා සිටීම කියන්නේ මොකද්ද? ඊතර වීම කියන්නේ මොකද්ද? සහ මේක දෙකම ඕගේ ඇතුලේ තියෙන දෙයක් නම් ඒක ඕගේ ඇතුලේ තියෙන දේ වැරදි කියන්නේ. නිසා අපි ප්‍රහාණය කළ යුතු ධර්ම මොනවද කියලා බැලුවාම කාමයේ කියන එක, අපි ප්‍රහාණය කළ යුතු දෙයක් දෘෂ්ටිය කියන එක, ප්‍රහාණය කළ යුතු දෙයක් භවය කියන එක, ප්‍රහාණය කළ යුතු දෙයක්. අවිද්‍යාව කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ ඔක්කොම නිරෝධ නිරෝධ කරන්න තියෙන දේවල්, අනුස්පාද නිරෝධයකට ලක් කරන්න තියෙන දේවල්. ඒකට මේ දේවල් නොහට ගන්න බවට පත් කරන්න ඕනේ නම් ඒ කියන්නේ මේ ඕගය කියන එක නොහට ගන්න බවට පත් කරන්න ඕනේ දෙයක් නේ. ඕගය තියාගෙන ඒකෙන් ඈතර වීම නෙමෙයි. ඕගය නැති කරන්න ඕනේ. එහෙනම් තව විදිහකින් මේ කතා කරන්නේ ඕගය නැති කරන්න කියලා කතා කරන්නේ මේ මොකද්ද? ඇහැ නැති කරන්න ඕනේ, රූපය නැති කරන්න ඕනේ, චක්කු විඤ්ඤාණය නැති කරන්න ඕනේ. මේ දේවල් ඇති බවට හම්බෙන එක තමයි යෝගය. එහෙනම් ඒ බවට ඇති මනස දුරු කිරීම ඒ දේවල් වල Nirodhe. Nirodhe කියන්නේ ඒක අනුත්පාද Nirodhaය. ඒ අනුත්පාද Nirodhe දකින්න බෑ අර හටගත් ධර්මයන් ඉතුරු නැතුව නැති වෙන Nirodhe නොදැක්කොත්. ඒ නිසා හටගත් ධර්මයන් ඉතුරු නැතුව නැති වෙන Nirodhe දැකීම ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ප්‍රතිවේදය. ඒ කියන්නේ සංකත ලක්ෂණ සංකත ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කේ ඒක. ඒ ටික දකිනකොට ඒ දේවල් ඇති බවට ගන්න සමුදේ සත්‍යයටයි දේවල් ටික නොහට ගන්න බවට යනවා. එහෙනම් අර ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන Nirodhe දකිනකොට සමුදේ සමුදේ පාක්ෂික ධර්මයන්ගේ අනුත්පාද නිරෝධයට යනවා. කොටින්ම භවය සහ භවයේ නැතිනම් ඕගය සහ ඕගයේ පවතින තියෙන සියලු විෂය අයින් කරලා තියෙනවා. ඒ ටික අයින් කරපු නිසා එයා ඕගය තරණය කළ කෙනෙක් කියලා කියනවා. එහෙම නැත්නම් ඕගය ඇතුලේ ඕගයේ ලෝකේ තියෙනකොට ඒ තියෙන ලෝකෙන් හැමෙන්ට පැත්තකට වෙලා ඉන්නව නෙමෙයි. එතකොට ඒ නිසා මේ ශාසනයේ රහතන් වහන්සේට ඕගේ ගොඩනගෙන්න තියෙන තැන් ටික ඇත්තේ නැහැ. ඕගේ ගොඩනගෙන්න තියෙන තැන් ටික ඇත්තේ නැහැ කියන්නේ යම් කිසි ඕගයක් ගොඩනැගුණේ අස රූප චක්කු විඥාන ආදී ධර්ම ටික ඇති කල්හි නම් ඒ ධර්මයන්ගේ ප්‍රවස්මක් ආයත්ත නැහැ. ආයතනයන්ගේ ප්‍රවස්මක් එතන කතා කරන්නේ නැහැ. ඇයි ඒ ඕගයට ඒ ධර්මයන්ගේ මේ ඕගේ නැත්නම් ඒ ධර්මයන්ගේ පැවැත්මක් නැති නිසා. ඒ නිසා ඕගේ නැති කිරීම ගැන අපිට කතා කරන්න වෙන්නේ ඒ තැනින්ම තමයි. ඒක ඕගේ ඇතුලේ ඒ කියන්නේ මේ විදිහටම අපි ඇති බවට මේ අසුරු කරන ලෝකයේ විදිහටම තියෙනකොට වෛශ්‍යක ලෝකයේ විදිහටම පවතිනකොට ඒ පවතින ලෝකය එහෙම්ම තියාගෙන මම විතරක් නිදිලා මම පැත්තකට වෙනවා කියන තැනින් නෙමෙයි ඊතර වීම කියන දේ කතා කරන්නේ. ඕගේ නතර කොට දැමීමක් තමයි ඈතර වීම කියලා කතා කරන්නේ මේ ඕගතරණ සූත්‍රයේ. ඉතින් මුල් ටික නම් බොහොම අමාරුවෙන් හදින් හිටියා මේ පද විග්‍රහ දීපු තියෙන්නේ. ඉතින් ඕගතරණ සූත්‍රයේ ආශ්‍රයෙන් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔබ වහන්සේට අහන්න පුළුවන්. අපේ පින්නතුන්ටත් ඕගතරණ සූත්‍රයේ අතුරු කරගෙන හෝ මොනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේ.